යේ තථාගතෝ සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය විශේෂයෙන්ම විවිධාකාර මතභේද විවිධාකාර දෘෂ්ටි ඒ වගේම විවිධාකාර අදහස් ඉදිරිපත් වෙන යුගයක බුදුරජාන් වහන්සේ විවිධ දෘෂ්ටීන් සම්බන්ධයෙන් ඇති කරගෙන එහෙමත් නැත්නම් විවිධ දෘෂ්ටීන් සම්බන්ධයෙන් තියෙන ඒ සම්පූර්ණ ස්වභාවය, ඒ සම්පූර්ණ දැල ඉලලා තියෙනවා මෙන්න මේ බ්‍රහ්මජාල සූත්‍රය තුලදී. ඒ කියන්නේ මිනිස්සෙක් ගිහිගෙන් අයින් වෙලා සමහර විට ආධ්‍යාත්ම ජීවිතයකට නැඹුරු වෙලා ඒ ආධ්‍යාත්ම ජීවිතය තුලදී එයා ඉලබෙන්න පුළුවන් එක්තරා අන්දමක විවිධ දෘෂ්ටීන් වැටෙන්න පුළුවන් විවිධාකාර බොරු වලවල් වෙන්න පුළුවන් වැරදි. ඉතින් මේ සියල්ල ගැන එකතකින් සෑහෙන විවරණයක් මේ බ්‍රහ්මජාල සූත්‍රය තුල අන්තර්ගත වෙනවා. ඉතින් බඳු විශේෂයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච එහෙමත් නැත්නම් භාවනාවකට නැඹුරු වෙච්ච ඒ භාවනාවෙන් ගිහිල්ලා සමාධියකින් ගිහිල්ලා හිර වෙච්ච විවිධ තැන් විවිධාකාර දෘෂ්ටි විවිධාකාර මත මතිමතාන්තර ඉතින් මේවා සම්බන්ධයෙන් මේ බ්‍රහ්මජාල සූත්‍රයේ දීර්ඝ වශයෙන් විවරණය වෙනවා මොකද ඇත්ත වශයෙන්ම ඊටාම අතලොස්සයි ආධ්‍යාත්මික ජීවිතයකට මනුස්ස ප්‍රජාවෙන් මේ මේ යොමු වෙන්නේ අතිමහත් බහුතරය සාමාන්‍යයෙන් කාමභෝගී ජීවිතයකටම නැඹුරු වෙලා ඒ කාමයන් ඔස්සේම යමින් ඒ තුලින් කාම සංතරපණයක් කරමින් කය පිනවන්න පුදුම වෑයමක් දරනවා. ඉතින් බඳු තත්වයකදී තමයි ඇතම් කෙනෙක් ඒ කාමභෝගී ජීවිතයෙන් ඉවත් වෙලා යම් පමණක ආධ්‍යාත්මික පැත්තකට නැඹුරු වෙලා හිත දියුණු කරන පැත්තකට නැඹුරු වෙලා ආධ්‍යාත්මික ජීවිතයක් වෙනුවෙන් යම්කිසි උත්සාහයක් දරන්නේ. නමුත් අවාසනාවකට ඒ පිරිසත් ගිහිල්ලා විවිධ දෘෂ්ටිවල හිර වුණාම ඉතින් පුදුමාකාර අසරණ බවක් තමයි ඇති වෙන්නේ. එතකොට තමයි බුදු කෙනෙක්ගේ වටිනකම තේරෙන්නේ. එතකොට මේ බඳු මේ ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වෙච්ච පිරිසක් කොහොමද ගිහිලා මෙන්න මේ විවිධ දෘෂ්ටීන් වල හිර වෙන්නේ? කොහොමද විවිධ දෘෂ්ටීන් වල බැහැගන්නේ? මේ බඳු දෘෂ්ටීන් මොනවද තියෙන්නේ කියලා අපිට එක්තරා අන්දමකින් අනුතුරු ඇඟවීමක් තවත් පැත්තකින් අපිත් ඒ බඳු දෘෂ්ටි වල හිර වෙලා ඉන්නවා නම් ඒවෙන් ඉවතට එම සඳහා කරන මඟ පෙන්වීමක් මේ සූත්‍රය තුලදී දැක ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ සූත්‍රය පටන් ගනිද්දී බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඒ අතීත භවයන් අසුරු කරගන්න උබ්බන්ත කප්පික කියන දෘෂ්ටි 18ක් පෙන්වනවා. ඒවා තමයි අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් යන්නේ. අපි ගිය පාර සාකච්ඡා කරා ශාස්ත්‍ර දෘෂ්ටිය පිළිබඳව. ඉතින් බඳු ඒකාන්ත ශාස්ත්‍ර දෘෂ්ටියක් පිළිගන්න, ඒ බඳු දෘෂ්ටියකට බැහැගන්න පිරිස් කොට්ටාස හතරක් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒකෙන් කීපයක්ම තියෙනවා මේ භාවනා කළා ධ්‍යාන උපදවගෙන අභිඥා උපදවගෙන පුබ්බේ නිවාසානුස්සති ඥානයක් මුල් කරගෙන අතීත භවයන් මෙනෙහි කළා. ඒවැයෙන් අතීතයේ තමන් ඉපදුන හැටි, මියගිය හැටි, කැපු බීපු දේවල් අසුරු කරපු හැටි, විවිධාකාර කටයුතු වල නිරත වෙච්ච හැටි එක භවයක් නෙමෙයි භව 10ක් 20ක් 100ක් 1000ක් දසදහසක් ඒ වගේ දිගින් දිගට දිගින් දිගට මේ භව ගණන් දැකලා තේ තුලින් යම්ස කෙනෙක් එළඹෙන්න පුළුවන් ශාස්ත්‍ර දෘෂ්ටියකට. තවත් කෙනෙක් කල්ප ගණන් දැකලා එළඹෙන්න පුළුවන් ශාස්ත්‍ර දෘෂ්ටියකට. තවත් කෙනෙක් තර්කයෙන් හිතලා භාවනාවක් කළා නෙමෙයි පුබ්බේ නිවාසානෝසතියක් කරහා ගිහලා නෙමෙයි තර්කයෙන් හිතලත් එළඹෙන්න පුළුවන් ශාස්ත්‍ර දෘෂ්ටියකට. ඉතින් මේ බඳු ශාස්ත්‍ර දෘෂ්ටි හතරක් ගැන අපි මේනකොට සාකච්ඡා කළා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒකාන්ත ඒකච්ච සස්සතවාද කියලා මේ එක කොට්ටාසයක් ශාස්වතයි තවත් කොට්ටාසයක් අශාස්වතයි කියලා ඉදිරිපත් කරන තවත් දෘෂ්ටි හතරක්. ඒකෙදි වෙන්නේ අර වගේම යම්ස කෙනෙක් භාවනාවක් වඩලා ධ්‍යාන උපදවගෙන අභිඥා උපදවගෙන ඒ අභිඥා තුලින් එයා හඳුනා ගන්නවා එක්තරා තැනැත්තෙක් එයා දිගට ඉන්නවා බවක්, එයා දිගට පවතින බවක්, එයා දිගටම මේ ලෝකය තුල වැජඹෙන බවක් තමයි මේ තනත්තට හැඟෙන්නේ. ඒතර එයා තීරණය කරනවා මෙන්න මේ තනත්තා නම් නිට්ටයයි. අනිත් අය මමත් ඇතුළු අනිත් අය ඇවිල්ලා අනිත්‍යයි අපි ඇවිල්ලා ඉපදිලා මැරලා යන පිරිසක් හැබැයි අතන ඉන්නවා එක්කෙනෙක් එයා නම් නිට්ටයයි සුබයි එයා දිගටම පවතිනවා සදාකාලිකයි එයා තමයි මේ ලෝකේ මවන්නේ කියලා එහෙම ඇති කරගන්නා දෘෂ්ටීන් සම්බන්ධයෙන් මේ ඒකච්ච සස්සතවාද කියන කොටසදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ එක කොටසක් දිගට පවතිනවා සදාතනිකයි සදාකාලිකයි තවත් කොටසක් ඉන්නවා සදාකාලික නොවන. තවත් කෙනෙක් ඉතින් මේ தത്വෙම ඇති කරගන්න පුළුවන් සමහරට තර්කයේ මුල් කරගෙන විශේෂයෙන්ම මේ කය ඇස්කන් ආසාදී ඉඳුරන් මේ භෞතික දේවල් ඇති වෙලා නැතිලා යනවා මේක අනිත්‍යයි හැබැයි මේ හිත නැත්නම් විඥාණය මේක ඊට දිගට පවතිනවා මේක සදාකාලිකයි මේක ආත්මීය ස්වභාවයක් කියලා එහෙම ගන්න තර්කයෙන් බැහැ ගන්නා ඒකච්ච සස්සතවාදයක් බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙහෙමත් මිනිස්සු දෘෂ්ටිගත වෙන්න පුළුවන්. මෙහෙමත් දෘෂ්ටි වලට අහු වෙන්න පුළුවන් කියලා. ඊළඟට මේ හැම එකක් ගැනම මතක් කරමින් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ විශේෂයෙන්ම එතකොට කොහොමද මේ මිනිස්සු ගිහිල්ලා මේ දෘෂ්ටි වල හිර වෙන්නේ? ඉතින් මේ දෘෂ්ටිවල හිරවෙච්ච මේ මිනිස්සෙයින්ට තමයි බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටිවල තියෙන බාධාව දෘෂ්ටිවල තියෙන අපි කියමු භයානකත්වය වටහලා දෙන්නේ. ඉතින් එතන තමයි බුද්ධ කෘත්‍යයක ශ්‍රේෂ්ඨත්වය මතුවෙන්නේ. නැතුව හුදෙක් බුදුරජාන් වහන්සේ සත්ව මරන්න හැය, බොරු කියන්න හැය, කේලම් කියන්න හැය, හොරකම් කරන්න හැය කියලා මේසේ හුදෙක් සීලය මුල් කරගෙන බුදුරජාන් වහන්සේට යම්ස කෙනෙක් ප්‍රශංසා කරනවා නම් ඒකේ තරම්ම වැදගත් කියලා සලකන්න පුළුවන් උත්කෘෂ්ටයි කියලා සලකන්න පුළුවන් ප්‍රශංසාවක් නෙමෙයි. මේක මේ සීල මාත්‍රයක් මුල් කරගත්ත ප්‍රශංසාවක්. නමුත් බුදු කෙනෙක්ගේ තියෙන වටිනාකම බුදු කෙනෙක් මේ ලෝකයට කරන මෙහෙය විශේෂයෙන්ම වටින්නේ මෙන්න මේ දෘෂ්ටි ඉවත් කිරීම සම්බන්ධයෙන්. මේ ආධ්‍යාත්මිකත්වයකට නැඹුරු වෙච්ච තැනැත්තෙක් ගිහිල්ලා දෘෂ්ටිවල හිරවීම සම්බන්ධයෙන් එයා වෙන අසරණ බව. බුදුරජාන් වහන්සේ දැකලා ඒකේ තියෙන ආදීනව පෙන්වලා දීලා දෘෂ්ටි වලින් මිනිස්සයා මුදා ගැනීමක්. දෘෂ්ටි වලින් විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මිකත්වයට නැඹුරු වෙච්ච ඒ තනත්තා මුදා ගැනීම අතිශයින් ශ්‍රේෂ්ඨ කාර්යයක් විදිහට බුදුරජාන් වහන්සේ මෙතෙන්දී දේශනා කරනවා. මතු කරනවා. ඉමේ දිට්ඨිඨානා එවං ගහිතා එවං පරාමට්ටා එවං ගතිකා භවිස්සanti. එවං අபிසම්පරායාති. එතකොට අර වගේම ආකාරي දෘෂ්ටියකට බැහැගත්තාම ඒක තුල හිටගත්තාම වෙන්නේ මොකද්ද? ඒ නිසාම යා බොහෝ විට අපාගත වෙනවා. මොකක් හරි දෘෂ්ටියක් නිසා සෑහෙන කාලයක් තිස්සේ අපාදුක් විඳින්න සිද්ධ වෙනවා. මොකද මේ වැරදි දෘෂ්ටියක් තමයි හිතේ කාවද්දගෙන තියෙන්නේ. ඊට අනුවයි යා කටයුතු කරන්නේ. කය මෙහෙවන්නේ වැරදි දෘෂ්ටියට අනුව. හිත මෙහෙවන්නේ වැරදි දෘෂ්ටියට අනුව. වචන පරිහරණය කරන්නේ ඒ වැරදි දෘෂ්ටියට අනුව. එතකොට මේ කාය වාක් මනෝ මේ සියලු ස්වභාවයන් මේ හැසිරීම් සියල්ල අර වැරදි දෘෂ්ටියෙන් තමයි මග මේ වැරදි මගක් ඔස්සේ අරගෙන යන්නේ. ඒ නිසා පවක් තමයි රැස් කරන්නේ, පව තමයි රැස් වෙන්නේ. ඒ කර්මයන්ගේ විපාක වශයෙන් ගිහිල්ලා අපාගත වීමක් තමයි වෙන්නේ. ඒතර කල්ප ගණන් දුක් විඳින්නත් සමහරට සිද්ධ වෙන්න පුළුවන්. මොකද එපමණකට මේ වැරදි දෘෂ්ටීන් වල බරපතලකමක් තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේවා දැනගෙන ඒවැය තියෙන උල තේරුම් අරගෙන ඒවැ හිර නැති වෙන්න. ඒවැ නිදහස් වෙලා එතකොට මේකක්වත් පරාමර්ශණය කරන්නේ නැතුව මේවා හිතින් අතහැරලා හිත නිදහස් කරගත්තා. කිසිවක් උපාදාන නොකර හිත නිදහස් කරගත්තා. එතකොට මේ දෘෂ්ටිගත වීමෙන් පහළ වෙන්න පුළුවන් ඒ දුක් වේදනාව ඒ හිතේ ඇතිවෙන හැකිලීම හිතේ ඇතිවෙන පටු පටුවීම හිරවීම බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒකේ ආදීනව තේරුම් ගත්තා. ඒකේ නිස්සරණය තේරුම් ගත්තා. නිස්සරණය තේරුම් අරගෙන හිත නිදහස් කරගෙන අනුපාදා විමුක්තියකට චේතෝ විමුක්තියකට පත් කරගන්න උන්වහන්සේට සාක්ෂාත් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා ඒ විවිධාකාර දෘෂ්ටීන් පහළ වෙන ආකාරයත් ඒවැය තියෙන ආදීනවයක් පෙන්වලා දීලා බුදුරජාන් වහන්සේ කිසිම දෘෂ්ටියක පිහිටා ගන්න නැතිව සියලු දෘෂ්ටීන්ගෙන් හිත නිදහස් කර ගැනීම අනුදැන වදාරලා අනුදැන වැදෑරුවා. ඉතින් එතකොට අපි මේ වෙනකොට මේ දෘෂ්ටීන් 8ක් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිනවා. අද අපිට තව ටිකක් එහාට යන්න පුළුවන්. දැන් ඊළඟ දෘෂ්ටි තවත් හතරක් පෙන්නවා අන්ත අනන්ත කියන පැති දෙක ඔස්සේ. ඒතර කෙනෙක්ට අර වගේ ගිහි ගෙන්නික් මිලා වෙන්න පුළුවන් භාවනාවක් වඩලා යා උපදව ගන්නවා එක්තරා අන්දමක සමාධියක්. ඒ සමාධියේ ලක්ෂණය තමයි තථාරූපං චේතෝ සමාධින් පුසති යතා සමාහිතේ චitte අන්ත සංඤී ලෝකස්මින් විහෙරති. රේ සමාධියෙන් යුක්තව යා වාසය කරද්දී යාට මේ ලෝකයේ අන්තයක් පේනවා. මේ ලෝකේ මායිමක් පේනවා. මෙන්න මේ මායිම තුල තමයි මේ ලෝක සත්‍ය සැරිසරන්නේ. ඉන් එහාට ඉන් ඔබට යාමක් නැහැ. මෙන්න මේ මායිම මෙන්න මේ වෘතය තුල මෙන්න මේ මෙන්න මේ සීමාව තුල තමයි මේ ලෝක සත්‍ය මේ ලෝකය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ ලෝකය මායිම් සහිතයි. මේ ලෝකයට අන්තයක් තියෙනවා. මේ ලෝකයට සීමාවක් තියෙනවා. අන්තවා යන් ලෝකෝ පරිවටුමෝ එතකොට මේ සීමාවක් සහිතව යම් බවුන්ඩර් එකක් අපි කියන යම්කිසි කොටුවක් සහිතව තමයි මේ ලෝක සත්වයා සැරිසරන්නේ. මෙන්න මේ සීමා සහිත තත්වයක්, අන්ත සහිත තත්වයක් තමයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට මෙයා මේ සමාධිය තුලින් මෙන්න මෙහෙම දෙයක් තේරුම් අරගෙන ඒතර ලෝකෙට ප්‍රකාශ කරනවා. මේ ලෝකේ අන්තයක් තියෙනවා. මේ ආත්ම භාවයන්ගේ අන්තයක් තියෙනවා. කියලා. එතකොට මේ අන්තවා අයන් ලෝකෝ විශේෂයෙන්ම මේ භෞතික ලෝකයේ හන්තයක් තියෙනවා කියලා එයා එක්තරා දෘෂ්ටියක් තුල බැහැ ගන්නවා. ඒකම අනිත් පැත්තට අනිත් අයටත් කියලා දෙනවා. අනිත් අයවත් ඒක සමාදන් කරවනවා. එතකොට මෙන්න මෙහෙම පළවෙනි අන්ත ස්වභාවය එක්තරාන්දමක සීමාව සීමාවක් සහිතව මේ ලෝකේ පවතිනවා කියලා එක්තරා දෘෂ්ටියක් මෙයා ඉදිරිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් වැරදි දෘෂ්ටියක්, තවත් මිත්‍යා දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියේ මේකේ අනිත් පැත්ත තියෙනවා. ඒ කියන්නේ තවත් කෙනෙක් යම්සි සමාධියක් උපදව ගන්නවා. ඒ සමාධිය තුල වාසය කරද්දී යාට මේ ලෝකෙ කිසි සීමාවක් පේන්නේ නැහැ. අනන්තය දක්වා විහිදිච්ච හිතක්. දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුදහමේ වුණත් අරූප සමාධි, චේතෝ විමුක්ති මට්ටම් එහෙම විශේෂම මේ මට්ටමේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ එතෙන්දී සීමාවක් නැහැ හිතේ. හාත්පස පැතිරිච්ච හිතක් හාත්පස විවෘත වෙච්ච හිතක් සීමා රහිත හිතක් සීමා සම්භේදනයකට ලක්වෙච්ච හිතක් තමයි මේ தත්වයකදී තියෙන්නේ. සමහර විට මේ පින්තුන් අහලා ඇති මෙත්තා චේතෝ විමුක්තිය. ඉතින් මේ මෛත්‍රියක් වඩන යෝගාවචරයෙක් සමහර විට මුලින් පටු සීමාවක තමන්ට මෛත්‍රී වඩනවා. ඒතර කෙනෙක් හදාගෙන, පුජ්‍යලයක් හදාගෙන තමන්ට මෛත්‍රී වඩන. සමහර විට ඊළඟට තමන් ගරු කරන තැනැත්තෙකුට තමන් කැමති ගරු කරන තැනැත්තෙකුට ඊළඟ මෛත්‍රී වඩනවා. ඉතින් මෙහෙම එයා මෛත්‍රී වඩන්න පුහුණු කළා පොඩ පොඩ මේක එයා තව තව පතුරවනවා. පුද්ගල කොට්ටාශයකටම මෛත්‍රී වඩනවා. සියලු මිනිස්සෙයින්ට මෛත්‍රී වඩනවා. සියලු තිරිසන්සත් සතුන්ට මෛත්‍රී වඩනවා. සියලු අපාගත සතුන්ට මෛත්‍රී වඩනවා. සියලු දෙවියන්ට මෛත්‍රී වඩනවා. දැන් මේ විදිහට මෙයා මේ පුජ්‍යලයන්ගේ සීමාව දැන් ටික ටික ඉක්මවා යනවා, අභිභවා යනවා. අසීමාන්තිකව සියලු සත්වයන් කෙරෙහි දැන් එයාට මෛත්‍රී වඩා ගන්න පුළුවන්. ඊට පස්සේ දිසා වශයෙන්ුත් මේක එයා පුරුදු කරනවා. දිසා පරණය කියලා කියනවා. නැගෙනහිර දිසාවේ සියලු සත්වයින්. ඊළඟට දකුණු දිසාවේ සියලු සත්වයින්. බටහිර දිසාවේ සියලු සත්වයින්. උතුරු දිසාවේ සියලු සත්වයින්. එහෙමත් නැත්නම් ඉස්සරහා ඉන්න ඉස්සරහා පැත්තේ දිසාවේ සියලු සත්වයින්. දකුණු දිසා දකුණු අත දකුණු අත පැත්තේ සියලු සත්වයින්. පිටුපස පැත්තේ සියලු සත්ත්වයින්, වම් අත පැත්තේ සියලු සත්ත්වයින්, උඩ ඉන්න සියලු සත්ත්වයින්, යට ඉන්න සියලු සත්ත්වයින්. මේ විදිහට මේ සීමා සම්බේධනයක්, සීමාව ඉක්මවා යාමක්. දිශා වශයෙන් සියලු දිශාවන් මේ තමන්ගේ හිතර නතු කර ගැනීමක්, හිත ඒ සියලු දිශාවන් ඔස්සේ විහිදුවාලීමක්. එතකොට මෙත්තා චේතු විමුක්තියකදී යම්ස කෙනෙක් කරා නම්, එතකොට මේ සියලු සීමාවකින් තොර පුජ්‍යල කොට්ටාසවල හිරමීමකින් තොරව එයාට අසීමාන්තිකව මෛත්‍රිය විහිදුවන්න, මෛත්‍රිය පතුරවන්න මෙත්තා චේතු විමුක්ති මට්ටමකදී අවස්ථාව සැලසෙනවා. ඉතින් අපි කෙනෙක් මෙතෙන්දි දෘෂ්ටියක් එහෙම හදාගත්තොත් දැන් ඉතින් මේ හිත අසීමාන්තිකව කිසිම සීමාවක් පටුවීමක් කොටුවීමක් රහිතව දැන් පාත්පස පැතිරලා තියෙන්නේ. ඒ නිසා මේ ලෝකය අනන්තයි කියලා සමහරවිට ඉතින් தත්ත්ව දෘෂ්ටියක් ඉතින් එතරම් තියෙන දෘෂ්ටියක් තමයි. ඉතින් මේ අපි මේ බෞද්ධ පැත්තෙන් විස්තර කරේ. නමුත් අර වෙනත් පිරිසක් ඉතින් මේ බඳු සමාධියක් වේවා වෙනත් අන්‍ය සමාධියක් වේවා. ඉතින් එයාගේ සමාධියට මුළු ලෝකයම සීමා රහිත බවක් තමයි තේරෙන්නේ. අසීමාන්තික බවක් තමයි තේරෙන්නේ. ඉතින් මේ බඳු සමාධියක් පරිහරණය කරන ඒතනන්තා අදහන්න ගන්නවා අනන්තෝ අයං ලෝකෝ අපරියන්තෝ. ඒතර මේකේ සීමාවක් මරියාදාවක් නැහැ, කොටුවක් නැහැ, මායිමක් නැහැ. මේක අනන්තයි. දැන් එයාගත් දෘෂ්ටිය තමයි මෙන්න මේ අනන්තවාදය. ලෝකේ අනන්තයි කියලා සලකන සැලකීම. ඒක තමයි යා අදහන්නේ, ඒක තමයි යා ලෝකෙට කියලා දෙන්නේ. ලෝකයාත් ඒක තුල සමාදම් කරවන්න යා දැන් වෑයම් කරනවා. එතකොට මෙන්න මෙහෙම සමාධියකුත් තියෙනවා. අනන්ත සංඤී ලෝකස්මින් විහෙරාමි. එයා අතර මේ අනන්ත වූ ස්වභාවයක තමයි හිත පවත්වන්නේ. එහෙම ලෝකයක් තමයි අත්දකින්නේ. එහෙම දෙයක් තියෙනවා කියලා තමයි එයා අනිත් අයටත් කියලා දෙන්නේ. ඒතර එයා කියනවා අර කවුරු හරි මීට කලින් කියලා තියෙනවා නම් අන්තයක් සහිතයි මේ ලෝකේ සීමාවක් සහිතයි මේ ලෝකේ කියලා කියලා තියෙනවා ඒක වැරදි. ඒක බොරුවක්. මං කියන එක තමයි හරි. ඒ මොකද්ද මේ ලෝකේ අනන්තයි. මේ විදිහට යා දෘෂ්ටික බැහැ ගන්නවා. ඒ බඳු දෙවනි දෘෂ්ටියක් බුදුරජාණන් වහන්සේ ඉදපත් කරනවා මෙන්න මෙහෙමත් මහණෙනි මිනිස්සුયો දෘෂ්ටිගත වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඊළඟ දෘෂ්ටිය තුන්වෙනි ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතන තියෙන මේ දෙකේ කලවමක්. තවත් කෙනෙක් භාවනාවක් වඩලා ඒ භාවනාවෙන් චේතෝ සමාධියක් උපදවගෙන ඒ චේතෝ සමාධියේ ලක්ෂණය තමයි තථා රූපං චේතෝ සමාධින් පුසති යතා සමාහිතේ චitte උද්ධං අදෝ අන්ත සංඤී ලෝකස්මින් විහෙරති තිරියං අනන්ත සංඤී. ඒතර එයාගේ සමාධියේ ලක්ෂණය තමයි උඩ සහ යට දිශාවන් ගත්තොත් උඩ දිශාවේ එයාට යම් සීමාවක් පේනවා. අන්තයක් පේනවා. යට දිශාවෙත් යම්කිසි සීමාවක් පේනවා අන්තයක් පේනවා. හැබැයි මේ තිරස් දිශාවේ ඒ කියන්නේ හාත්පස පැතිරිච්ච මේ තිරස් දිශාවේ කිසිම සීමාවක් පේන්නේ නැහැ. එයාට ඒකේ පේන්නේ නිකන් අනන්ත ස්වභාවයක්. උඩයි යටයි නම් සීමා සහිතයි. හැබැයි සරස ගත්තොත් තිරස් දිශාව ගත්තොත් ඒකේ සීමාවක් නැහැ ඒක අනන්තයි. ඒ නිසා ඒබඳු සමාධියකින් එයා තීරණය කරනවා හරි මෙන්න මේ ලෝකේ අන්තයකුත් තියෙනවා අනන්තයකුත් තියෙනවා. අන්තයක් තියෙන කොටසක් තියෙනවා ඒ තමයි උඩ දිශාව සහ යට දිශාව. ඒකේ අන්ත තියෙනවා. හැබැයි තිරස් දිශාවේ කිසිම අන්තයක් නැහැ. අපිට නෑ හිතා ගන්න පුළුවන් සමාන්තර රේඛා දෙකක් අතර නිකන් ලෝකෙ පිහිටලා තියෙනවා වගේ. උඩට ගත්තොත් ඒ සමාන්තර රේඛාව ගිහිල්ලා හහු වෙනවා. ඒතර ඒතන සීමාව තියෙනවා. යටට ගියත් යට තියෙන සමාන්තර රේඛාව අහු වෙනවා. යට තියෙන තාප්පය අහු වෙනවා. ඒක ගිහිල්ලා හිරෙනවා. හැබැයි මේ සමාන්තර රේඛාව කොයි දවසකවත් එකට ගෑවෙන්නේ නැහැ දෙපැත්තේ අන්තවලදී ඒ නිසා ඒ තිරස් ස්වභාවය ගත්තොත් ඒක අනන්තයි කියලා දැන් ඒකට කෙනෙක්ට මේ නිගමනය කරන්න පුළුවන්. ඔන්න ඔහම සමාධියකට යම්සි කෙනෙක්පත් වෙලා එයා අල්ල ගන්න දෘෂ්ටියේදී. එයා ප්‍රතික්ෂේප කරනවා අර කලින් දෙකම. එයා කියනවා මේ කවුරු හරි කියනවා නම් මේ ලෝකය අන්තයි කියලා. ඒක වෙන්න බෑ ඒක වැරදි. මොකද මේ තිරස්ව ගත්තොත් මේ ලෝකය අනන්තයි. කවුරු හරි කියනවා නම් මේ ලෝකය අනන්තයි කියලා ඒකත් පිළිගන්න බෑ. මොකද උඩයි යටයි ගත්තොත් ඒකේ අන්තයක් තියෙනවා. ඒකේ සීමාවක් තියෙනවා. ඒ නිසා මේ ලෝකය කොටසත් අන්තවත් අනිත් කොටස අනන්තවත් කියලා මෙයා දෘෂ්ටියක් එයාත් බීරය අරගෙන එයාත් ඒකේ බැහැගෙන අනිත් අයටත් ඒකේ සමාදන් කරනවා. මෙන්න මෙහෙමත් මහණෙනි දෘෂ්ටිගත වීමක් වෙන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ මේ තුන්වෙනි දෘෂ්ටිය ඉදිරිපත් කරනවා. ඊළඟට තවත් එක්කෙනෙක් ඉන්නවා එයා තර්කයෙන් තමයි ඔක්කොම කරන්නේ. අපිට මීට කලිනුත් අවස්ථා කීපයකදී හම්බුණා මේ හිතා බලන කට්ටිය, තර්ක කරන කට්ටිය, චින්තකයෝ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒකච්චෝ සමනෝවා බ්‍රාහමනෝවා තක්කී හොත වීමන්සි. එයා හිතලා බලනවා, කල්පනා කරලා බලනවා, එහෙට මෙහෙට පෙරලලා බලනවා. සමහර අද කාලේ දිරන් සමහරට ගණිත සූත්‍රයක් යොදලා බලනවා. යම්සි සමීකරණයක් හදා ගන්නවා එයා. ඒ සමීකරණයෙන් එයා ඔප්පු කරනවා මෙන්න මේක මෙහෙම විය යුතුයි. යා මෙතෙන්දී පැමිණෙන නිගමනය තමයි මේ ලෝකය අන්තයක් ඇත්තෙත් නෑ අනන්ත වෙන්නෙත් නෑ. නේව අයං ලෝකෝ අන්තවා න පන අනන්තු. මේ ලෝකේ අන්තයක් අන්ත ස්වභාවයකුත් නෑ අනන්ත ස්වභාවයකුත් නෑ කියලා එයා යම්සි තර්කයකින් යම්සි උපක්‍රමයකින් යම්සි සමීකරණයකින් ලොකු ඔප්පු කරලා පෙන්නනවා. ඒක තුළ එයා බහැගෙන අනිත් අයවත් ඒකේ සමාදන් කරනවා. මෙන්න මෙහෙමත් දෘෂ්ටිගත වීමක් වෙන්න පුළුවන්. එතකොට මේ අන්ත අනන්ත ස්වභාවය ලෝකයේ අන්තයක් තියෙනවා සීමාවක් තියෙනවා කියන පදනම හෝ ලෝකේ සීමාවක් නැහැ ලෝකය අනන්තයි කියන පදනම මත දෘෂ්ටි හතරක් බුදුරජාණන් වහන්සේ මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. මේ බඳු දෘෂ්ටිගත වීම එතකොට බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත මිනිස්සු මෙන්න මෙහෙම හිර වෙනවා තැන්වල. මෙන්න මෙහෙම මත ප්‍රකාශ කරනවා. මෙන්න මෙහෙම මත දරාගෙන ඒගොල්ලෝ වාද කරනවා. ඉතින් මේකේ තියෙනවා ලොකු පීඩාවක්, මේකේ තියෙනවා ලොකු හිරවීමක්, මේකේ තියෙනවා අසරණ වීමක්, මේකේ විපාක තියෙනවා. ඉතින් මෙහෙම දෘෂ්ටි අරගෙන ඒක තමනුත් සමාදන් වෙලා ඒක තුල අනිත් අයවත් සමාදන් කරවන්න ගිහිල්ලා ඉතින් මේ අය සෑහෙන පව් රැස් කරගන්නවා. මේ දෘෂ්ටිගත වීම නිසා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකේ තියෙන මේ දෘෂ්ටි උල කලින්ම තේරුම් ගත්තා. මේ දෘෂ්ටි වල පරාමර්ශණය වීමේ තියෙන ආදීනව බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඉතින් ඒවා තේරුම් ගත්ත නිසා මේවා අතහැරියා. තතෝච උත්තරීතරම් පජානාති. ඒ නිසා උන්වහන්සේ ඊට වඩා උත්තරීතර වූ තත්ත්වයක් අවබෝධ කළා. තංච පජානං න පරාමසති. ඒ උත්තරීතර තත්වයේවත් බුදුරජාණන් වහන්සේ පරාමර්ශණය කළේ නැහැ. දැන් මේ පිඟුතුන්ට මතක් කරගන්න පුළුවන් බුදුරජාන් වහන්සේ ධර්මයේ පවා දේශනා කරන්නේ පහුරකට උපමා කළා. කුල්ලූපපංගෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්තාය නෝ ගහනත්තාය. එතකොට මේ දහමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තරණය කිරීම සඳහා පහුරකට උපමා කළා. එහෙම නැතුව ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි. ඉතින් එතකොට ඒ බඳු දහමක් දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කිසිම දෘෂ්ටියක හිරවීමක් අනුමත කළේ නැහැ. ඒතර මේ දෘෂ්ටි හතරෙත් උන්වහන්සේ ඒකේ තියෙන ආදීනව තේරුම් අරගෙන ඒවත් ඒවෙන් එහාට හිත යොමු කළා උත්තරීතර තත්වයකට හිතපත් කරගන්න පුළුවන්කම ලැබුවා. ඒ නිසා ඒ කිසිම දෘෂ්ටියක් පරාමර්ශණය නොකර මෙලෝ වශයෙන්ම නිවනක් සාක්ෂාත් කළා. දැන් මේ දෘෂ්ටි නිසා පහළ වෙන්න පුළුවන් ආදීන වුණාන්සේ තේරගෙන තේරුම් අරගෙන ඒවැයින් නිස්සරණය තේරුම් අරගෙන යථාභූතං විදිත්වා අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගතෝ මේ කිසිවක් ලෝකේ උපාදාන නොකර හිත නිදහස් කරගත්තා. එතකොට මේ දෘෂ්ටි උපාදානය ඊටාම භයානකයි. අද කාලේ වෙනකොට සෑහෙන්න මේ දෘෂ්ටි උපාදාන වීම සමාජයේ පුරා දකින්න ලැබෙනවා. ඒ නිසා මේ දෘෂ්ටි උපාදානය අතිශය භයානකයි. ඒක සමහර වෙලාවට අපි අර කාම ලෝකේ ඉඳලා කෙනෙකුට වස්තුවකට ආසාවක් ඇති කරගෙන සමහර විට බහිම්බස් වීමක් හෝ එන කොටා ගැනීමක් සිද්ධ වෙනවා කියන එක ඉතින් හිතා ගන්න පුළුවන්. නමුත් මේ මිනිස්සෙයින් අතර පමණක් තියෙන මෙන්න මේ සමහරට ඒක දෙවියන්ට බ්‍රහ්මයන්ටත් තියෙන්න පුළුවන්. මේ අර දියුණුවයි කියලා සලකන සත්වයන් අතර තියෙන මෙන්න මේ පිස්සුව ඊටාම් භයානකයි. දසුදුචි ගත වුණාම හරි අමාරුයි බුදු කෙනෙකුට උනත් කෙනෙක්ව බේර ගන්න කෙනෙක්ට හරි පාර කියලා දෙන්න මොකද ඒ තරමට හිත තත්ත්වගත වෙලා තියෙන්නේ. හිත වර්ණ ගැන්විලා තියෙන්නේ. හිත ඒක තුල දැඩිව හිර වෙලා තියෙන්නේ. ඒකෙන් බැහැරට යාට හිතා ගන්න බෑ. ඉද මේව ඉද මේව සත්‍යං මෝගමඤ්ඤං කියලා කියනවා. මෙයමයි සත්‍ය අනිත් සියල්ල බොරු කියන මතයක තමයි ආයි. එයා වැළඳගත්ත, තේරුම් ගත්ත, හරි කියලා හිතාගත්ත දෘෂ්ටියක් තියෙනවද? ඒක තුල තදින් බැහැ ගන්නවා. ඒකම සත්‍යයි කියලා හිතා ගන්නවා. අනිත් සියල්ල බොරු කියලා අනිත් ඇයත් එක්ක වාදයට යනවා. ඉතින් මේ බඳු තත්වයක වාදයට පැමිණීමක් වාදයට යාමක් පමණක් නෙමෙයි. සමහර විට මේ බඳු වැරදි දෘෂ්ටියක් කරහා ගිහිල්ලා සමාවට ඊට ප්‍රතිවිරුද්ධ මත ධර්මයක් අයත් එක්ක වාදයට ගිහිල්ලා සමාවට ඒකෙන් විරසක වෙලා සමාවට ඇනකොටා ගන්න ගිහිල්ලා මනුෂ්‍ය ඝාතන දක්වා වුණත් කෙනෙකුට යන්න ඉඩ තියෙනවා. ඉතින් මෑත කාලේ වුණත් ලෝකයේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවාම මේ දෘෂ්ටිගත වීම හරහා Tamanට කිසිම හානියක් නොකරපු Taman දිහා සමාජ Tamanව කවුරුවක්ද කියලා දන්නේවත් නැති අහිංසක මිනිස්සු අමු අමුයේ ඝාතනය කරන තරමට මේ දෘෂ්ටිගත වීම ලෝකය පුරා පැතිරලා තියෙනවා. ඒ නිසා මේ මෙබඳු දෘෂ්ටීන් වල තියෙන මෙන්න මේ ආදීනවය තමයි බුදුරජාන් වහන්සේ මේ අපිට නැවත නැවත පෙන්ලා දෙන්නේ. මහන්නේ මෙහෙමත් දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන් මෙහෙමත් දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන් මේවා මෙන්න මෙහෙම ආදීනව තියෙනවා කියලා අපිට අපිට එක හතකින් බුදුරජාන් වහන්සේ අනුතුරු අඟවලා තියෙනවා. ඊට පස්සේ පැමිණෙන තවත් කොටසකට ඒ කොටසට කියනවා අමරාවික්ෂේපවාද කියලා. දැන් මෙතන නිකන් අර ආදෙග්ග උපමාවක් මෙතනදි පෙන්වන්නේ ආද කියන සතාව අල්ලන්න අපහසුයිලු එතකොට සාමාන්‍යයෙන් නම් ඉතින් දැලක් දාලා මාළුවෙක් අල්ලනවා වගේ මේ සතාව අල්ලන්න බැලුව කොහොම හරි රිංගල යනවා එහෙන් මෙහෙන් දාලා ඒ සතා රිංගල යනවා එතකොට මේ තනත්තන්ගේ මේ අමරාවික්කේපවාදීන්ගේ තියෙන ලක්ෂණය තමයි මේගොල්ලෝ හරි උත්තරයක් දෙන්නේ කෙලින් උත්තරයක් දෙන්නේ ඒගොල්ලෝ මේ පැත්තටත් කියනවා මේ පැත්තටත් කියනවා අර පැත්තටත් කියනවා තවත් පැත්තකත් කියනවා. ඒතර මේ කොහෙන් හරි දාලා ලිස්සලා යනවා. කොයි පැත්තෙන්වත් ඒගොල්ලන්ව අල්ලන්න බෑ. ඒක ඍජු උත්තරයක් දෙන්නේ නෑ. ඒනොට හැම පැත්තෙම දෙන්න අහන අහන විදිහට දෙන්න උත්තර ඒගොල්ලෝ ගාව තියෙනවා. අර අපි ජනවහරේ තියෙන්නේ කිතුර නැග්ග මිනිහටත් උත්තරයක් දෙන්න කියලා. එයා කියන්නේ තමයි මේ තනකොළ කපන්නයි කිතුර නැග්ගේ කියලා. රසින් තනකොළ නැති හින්දා දැන් මේ බහිනෝ. ඒ වගේ තමයි මෙතනත් මේ තනත්තලන්ට සියලු මේ හතර දෘෂ්ටියේදීම ඔයාලට කියන්න ඕන තරම් උත්තර තියෙනවා. එතකොට මේ මෙබඳු අන්දමේ වාද හතරක් ලෝකේ තුල පැන පුළුවන් ගොඩනගෙන්න පුළුවන් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරන්නේ. ඒකේ පළවෙනි එක ගොඩනගෙන ආකාරය. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම්ස තැනැත්තෙක් ඉන්නවා එයාට මේ මොකද්ද කුසලය මොකද්ද අකුසලය කියලා තේරුම් ගන්න තරම් නුවණක් නැහැ. එයා දන්නේ නැහැ ඒක ගැන. ඉදං කුසලන්ති අතහබූතං නප්පජානාති. ඉදං අකුසලන්ති අතහබූතං නප්පජානාති. එතකොට එයා දන්නේ නැහැ. එයා එයා හොඳට දන්නවා මම දන්නේ නැහැ ඇත්තටම මේ කුසලය කියන්නේ මොකද්ද කියලා. එයා දන්නවා මම දන්නේ නැහැ අකුසලය කියන්නේ මොකද්ද කියලාත් මම දන්නේ නැහැ. ඉතින් එතකොට එහෙම නොදැන මම කියන්න ගත්තොත් මෙන්න මේක කුසලයිද මේක අකුසලනේ කියලා. එතකොට අනිත් අය ඇතර යම්සි මතයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේම මම කියන්න ගිහිල්ලා කියන්න ගියොත් එහෙම මේක මුසාවාදයක් වෙනවා. ඉතින් ඒ හින්දා මම දන්නේ නැති නිසා මේක කුසල්ද මේක අකුසල්ද කියලා. ඒක කියන්න ගියොත් මුසාවාදයක් වෙනවා. ඉතින් මගෙන් මොනාහරි ප්‍රශ්නයක් අහන්න ගියොත් ඒ නිසා මට නිවැරදි උත්තරයක් දෙන්න නැතිව බේරෙන එක තමයි මම කරන්න වෙන්නේ. ඉතිසෝ මුසාවාද භය මුසාවාද පරිජය ගුජ්ජා නේව ඉදං කුසලන්ති ව්‍යාකරෝදි න පනිතං අකුසලන්ති ව්‍යාකරෝදි. ඉතින් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් මේ සත්තු මරණ එක හොඳද? ඉතින් ආ ඒක ගැන දන්නේ මේක හොඳයිද? මේක කුසලයක්ද? මේක අකුසලයක්ද? විපාක මොනවද? කුසල විපාකද තියෙන අකුසල විපාකද තියෙන මෙයාට ඒක ගැන තේරෙන්නේ නැහැ. ඒ නිසා එයා ඒකාන්ත වශයෙන් කියන්නේ මෙන්න මේක අකුසලයක් කියලා. ඒකාන්ත වශයෙන් කියන්නේ මේක කුසලයක් කියලා. එතන මේ දෙපැත්තෙන් මෙහෙන් මෙහෙන් දාගෙන යන ගතියක් තමයි මේ තනත්ත කරන්නේ. එතකොට ඒ මුසාවාදයක් වීමේ බයෙන් මොකද Taman දන්නේ නැහැ හරියට මේක කුසල්ද අකුසල්ද කියලා. ඉතින් යමක් ඒකාන්තයෙන් කුසල් කියලා යා කියවන්න ගියොත් ඒකත් සමහරට මුසාවක් වෙන්න පුළුවන්. මේක අකුසලයක් කියලා කියන්න ගියොත් ඒකත් මුසාවක් වෙන්න පුළුවන්, බොරුවක් වෙන්න පුළුවන්. මොකද දන්නේ නැහැ. ඒ නිසා බොරුවට මේ මුසාවාදයෙන් උන්ට බයේ එයා එහෙන් මෙහෙන් දාගෙන යනවා හරියට උත්තරයක් නොදී. මෙන්න මෙහෙම අමරාවික්ෂේපවාදයක් ලෝකයේ තුල පවතිනවා. මිනිස්සු මෙහෙමත් අරගෙන කටයුතු කරනවා කියලා එක දෘෂ්ටියක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. තවත් පැත්තකින් පෙන්නනවා එයා අර වගේමයි එතෙන්දිත් එක්කෙනෙක් ඉන්නවා එයා හරියට දන්නේ නැහැ මේක කුසල්ද මේක අකුසල්ද කියලා. ඒ වගේමයි ඒක නොදැනගෙන දැන් ඒවා ප්‍රකාශ කරන්න ගියොත් එහෙම ඒක එකකත් එක පැත්තකට හෝ මගේ හිතේ යම්සි කැමැත්තක් එහෙම නැත්නම් අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. මම හැබැයි දන්නේ නැහැ හරියට හැබැයි එක පැත්තෙන් නිකන් හිතේ ඡන්දයක් ඇති වෙන්න පුළුවන්. කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ආසාවක් ඇති වෙන්න පුළුවන්. එවත් නැත්නම් ඒකක් පැත් අනිත් පැත්තක් කෙරෙහි රාගයක් ඇති වෙන්න පුළුවන්, ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්, පටිගයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ එක්කෝ එක පැත්තකට ආසාවක්, අනිත් පැත්තට තවත් පැත්තක් විශේෂෙහි යම්සේ අකමැත්තක් පටිගයක්. ඉතින් මෙහෙම ඇතුනොත් එහෙම මේකත් මට හොඳ නෑ. මොකක් හරි එකට ආසාවක් ඇතුනොත් ඒත් හොඳ නෑ. ඒ වගේම යමකට පටිගයක්, ද්වේෂයක්, අකමැත්තක් ඇතුනොත් ඒකත් හොඳ නෑ. ඉතින් ඒ නිසා එයා මොකද කරන්නේ? එහෙම එක පැත්තකට ආසාවක් ඇති වෙලා එතනින් උපාදාන වුණොත් හෝ පටිගයක් ඇති වෙලා ඒකෙන් මොකක් හරි උපාදානයක් හටගත්තොත් මේ උපාදාන පැත්ත හරි භයානකයි. උපාදාන වලට බයේ එයා මොකද කරන්නේ? ඉතිසෝ උපාදාන භය උපාදාන පරිජේ ගුජ්ජා. නේම ඉදං කුසලන්ති ව්‍යාකරෝති. ඉතින් එකකටවත් එයා දැන් බැහැ ගන්න අකමැති නිසා උපාදාන වීමේ බය තේරුම් අරගෙන එයා එකකටවත් හරි උත්තරයක් නොදී ඉන්නවා. එක අතකින් බැලුවාම ඉතින් උපාදාන නොකර සිටීම හොඳයි. හැබැයි මෙයා හරි පදනමක් නැතුවයි උපාදාන නොකර ඉන්න දඟලන්නේ. හිත උපාදාන වීමෙන් බේරගන්න යා වෑයම් කරනවා හැබැයි හරි පදනමක් නැතිව. හරි නුවණක් නැතිව. හරි සත්‍ය ස්වභාවයක් තුල පිහිටා ගැනීමකින් තොරව යා මේ උපාදාන වලින් උපාදාන වලට බයේ එහෙම් මෙහෙම් යන වචන පාවිච්චි කරනවා. ප්‍රශ්නයක් අහන්න කෙනා එන කෙනාට ටිකක් සරට කතා කරනවා. කොහොම හරි යාව මැඩපවත්වන්න හදනවා ප්‍රශ්نين මගහරිනවා යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දෙනවා ඉතින් කොහොම හරි ප්‍රශ්නේ මගහැරීමක් හරි උත්තරයක් නොදීමක් එහෙන් මෙහෙන් ලිස්සලා යාමක් තමයි මේ අමරා වික්ෂේපවාදවල දකින්න තියෙන්නේ දෙවැනි අමරා වික්ෂේපවාදය ඒබඳු වැරදි දෘෂ්ටිය බුදුරජාන් වහන්සේ මේ විදිහට පෙන්ලා දෙනවා තුන්වෙනි අමරා වික්ෂේපවාදය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් තතියේච බොන්තෝ සමන බ්‍රාහ්මනා කිමාගම්ම කිමාරබ්බ අමරා වික්ඛේපිකා තත්ත තත්ත පඤ්ඤම් පුට්ටා සමානා වාචා වික්ඛේපං ආපජ්ජති අමරා වික්ඛේපං. તો දැන් තවත් තුන්වෙනි ආකාරයක් තියෙනවා මහණෙනි. එතෙන්දිත් මේ වැරදි දෘෂ්ටිය ගත තැනැත්තා එක එක ප්‍රශ්න වෙනත් අය ඇවිල්ලා අහද්දි එහෙම මෙහෙන් විසලා යනවා. හරි උත්තරයක් ඍජු උත්තරයක් දෙන්න පෙළඹෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? මේ අවස්ථාවේදී මෙතෙන්දෙත් එයා හරියට ඉදං කුසලාන්ති යථාභූතං නප්පජානාති ඉදං අකුසලාන්ති යථාභූතං නප්පජානාති. එයා දන්නේ නැහැ හරියට මොකද්ද කුසලය හරියට අකුසලය මොකද්ද කියලා එයා දන්නේ නැහැ. හැබැයි එහෙම දන්න වෙනත් අය ඉඳලා ඒ අය සමහරට මාත් එක්ක වාදෙට එන්න පුළුවන්. තියා දන්නවා මෙහෙම මේ ඇතම් අය ඉන්නවා මේවා ගැන ටිකක් දන්න. සම්තික් සන්තෙහි කෝපන සමන බ්‍රාහමනා පණ්ඩිතා නිපුණා කත පරප්ප වාදා වාල වේදි රූපා ඉතින් ඒකට ඇතැම් අය ඉන්නවා මේ හොඳට වාදයට දක්ෂතාවයක් දක්වන මේක කුසල්ය මේක අකුසල්ය කියලා යම්සි වැටහීමක් තියෙන ඒගොල්ලෝ ඊටාම සූක්ෂම මේ වාද බෙදේ වාද බිඳලා දානවා වාදාරෝපණය කළා ඒගොල්ලන්ගේ වාදය නැත්නම් ඒගොල්ලන්ගේ මතය ඒගොල්ලෝ ජයග්‍රහණය කරනවා බොහොම වාදයට දක්ෂ එහෙම පිරිස් ඉන්නවා. ඉතින් එහෙම පිරිස් ඇවිල්ලා මාත් එක්ක වාදයට පැටලුනොත් එහෙම ඒක මට හරි වෙහෙසක්. ඒතර වාදෙන් ගැලවෙන්න නම් මම එහෙනම් හරි උත්තරයක් නොදී ඉන්න ඕනේ. කෙලින් උත්තරයක් නොදී ඉන්න ඕනේ. හිතසෝ අනියෝග භය අනියෝග පරිජය ගොජ්ජා නේව ඉදං කුසලන්ති ව්‍යාකරෝදි නපනිදං අකුසලන්ති ව්‍යාකරෝති. ඒතර මේගොල්ලෝ කුසල්ද මොකද්ද අකුසල්ද මේ කියන්නේ කියලා යා කවුරු හරි වෙන කෙනෙක් එවලු වාදාරෝපණය කළොත් එහෙම මෙයා එක උත්තරයක් නොදී, කෙලින් උත්තරයක් නොදී, ඍජු උත්තරයක් නොදී දෙපැත්තට උත්තර දෙනවා. අර පැත්තටත් කියනවා මේ පැත්තටත් කියනවා. ඒතර මේ වාදයට බයෙන් වාදයට එන්න පුළුවන් අයගෙන් බේරෙන්න හරි කෙලින් උත්තරයක් නොදී විවිධ පැති වලින් මේකෙන් ලිස්සලා යාම තමයි මේ තරත්තාගේ තියෙන ස්වභාවය. එතකොට මේ තුන්වෙනි ආකාරය අමරා වික්ෂේපයක් ඇති වෙන්න පුළුවන් අමරා වික්ෂේප වාදයක් දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන් තුන්වෙනි ආකාරයේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්ලා දීලා තියෙනවා. දැන් හතරවෙනි ආකාරයේ ඉන්නේ එක පැත්තකින් කියන්න පුළුවන් තනිකර අඥාන වූ තැනැත්තෙක්. ඒ අඥාන වූ තැනැත්තත් හැබැයි දෘෂ්ටියක් පෙන්නනවා. සමනෝවා බ්‍රාහමනෝවා මන්දෝ හෝති මෝමූහෝ. ඊටාම මෝඩ අඥාන වූ තැනැත්තෙක් ඉන්නවා. තියාගෙන් කවුරු හරි ඇහුවොත් එහෙම අත්ති පරෝලෝකෝති. මෙහෙම මේ වෙනත් පරලෝකයක් තියනවද? පරලොවක් තියනවද කියලා කවුරුත් කවුරු හරි ඇහුවොත් අ යා දෙන උත්තරය තමයි පරලොවක් ඇත කියලා මට එහෙම හැඟීමක් නැහැ. පරලොවක් ඇතයි කියලා හැඟීමක් තියෙනවනේ එහෙනම් මට කියන්න තිබුණා මේ පරලොවක් ඇතයි කියලා. හැබැයි මට පරලොවක මෙහෙම හැඟීමක් නැහැ කියලා කියන්නත් බෑ. අන්පරිද්දෙන් වෙනත් එහෙම හැඟීමක් නැතුව ඊට පරිබාහිර හැඟීමක් තියෙනවා කියලා මම කියන්නෙත් නැහැ. හැඟීමක් නැත්තේත් නැහැ මට. හැඟීමක් ඇත්තේත් නැහැ මට. ඒතර මේ විදිහට මේ ඊටාම පැටලෙන සහගතව අහන කෙනාව පැටලෙන විදිහට කොයි පැත්තෙන්වත් අහු නොවන විදිහට එහෙම මෙහෙන් දාලා එයාට උත්තර දෙන්න ගන්නවා. ඉතින් මිනිස්සු ඇවිල්ලා එක එක ප්‍රශ්න අහනවා. දැන් මෙතන උදාහරණ කීපයක්ම බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ ලෝකය ගැන අහන ප්‍රශ්නේ. මේ පරලෝකයක් තියනවාද කියලා අහන ප්‍රශ්නේ. ඉතින් එතින්දිත් එයා හරි උත්තරයක් නොදී, ඍජු උත්තරයක් නොදී ගැලවෙනවා. එහෙම මෙහෙන් දාලා යනවා. ඊළඟට නත්ති පරලෝකෝති. පර මේ පරලෝකයක් නැද්ද? කියලා කවුරු හරි අහුවොත් ඒකටත් ඍජු උත්තරයක් දෙන්නේ නැහැ. එහෙම ඉතින් මට හැඟීමක් නැහැ. ඉතින් හැඟීමක් නැත්තේත් නැහැ. හැඟීමක් තිබුණා නම් මට මෙහෙම කියන්න තිබුණා. හැඟීමක් නැත්තේ නැත්තේත් නැහැ. ඔහොම කීකේ එහෙටයි මෙහෙටයි හතර අතට උත්තර දීලා ගැලවෙන්න එයා කොහොම හරි මේ වචනේ පරිහරණය කරනවා. හරි උත්තරයක් ඍජු උත්තරයක් දෙන්නේ නැතුව. ඊළඟට අත්තිසත්තා ඕපපාතිකා. දැන් සත්වෙයින් ඕපපාතික සත්වෙන් ඉන්නවද කියලා එහෙම අහුවොත් එතෙන්ද එයා දන්නේ නැහැ මෝඩයි. එතකොට එයා ඒ අනුන බව වහගන්න හරි උත්තරයක් නොදී ඍජු උත්තරයක් නොදී කටයුතු කරනවා. අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. උතර මේ කර්මයේ කර්ම ඵලය ගැන මේ අහන ප්‍රශ්නේ. එතෙන්දෙත් එයා හරියට උත්තරයක් දෙන්නේ නැහැ. ඒ ගැන දන්නේ නැහැ. හෝති තථාගතෝ පරම්මරණ. උතර රහතන් වහන්සේ මරණයන් මත්තේ ඉන්නවද කියලා කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත්. මරණයන් මත්තේ නැද්ද කියලා ප්‍රශ්නයක් අහුවොත්. මරණයන් මත්තේ ඉන්නවා නැහැ දෙකමද කියලා ප්‍රශ්නයක් අහුවොත්. මරණයන් මත්තේ ඉන්නවත් නොවේ නැත් නොවේ කියලා ප්‍රශ්නයක් අහුවොත් චතුස්කෝටික තර්කයෙන් මේ රහතන් වහන්සේගේ මරණයෙන් පස්සේ පරිනිර්වාණයෙන් පස්සේ தත්වය ගැන කවුරු හරි අහුවොත්. එතෙන්දිත් හරි උත්තරයක් දෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් ගැලවිලා යනවා. ඉතින් මේ විදිහට සම්පූර්ණයෙන්ම ඒ ගැලවීමක් කරන එහෙන් මෙහෙන් දාලා යන ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. හරි උත්තරයක් නොදී මගහරින එහෙම නැත්නම් හරි උත්තරයක් ඍජු උත්තරයක් නොදී එහෙන් මෙහෙන් දාලා යන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මෙතන මේ කතා කරන අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. මේක බුදුරජාන් වහන්සේ අපි බලමු පොඩ්ඩක් බුදුරජාන් වහන්සේ දේශනා කරන සම්මාදිට්ඨියේ මේ කාරණා මතු කරලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් කැලින්ම මතක් කරනවා කවුරු හරි කියනවා නම් මෙහෙම සුඛ මේ සැප අපි කියමු කුසල් අකුසල් කර්මවල විපාක නැහැ කියලා කවුරුත් හරි කියනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා බුදුරජාණන් වහන්සේ කෙලින්ම මිත්‍යා දිට්ඨි පැත්‍ර දාලා තියෙනවා. හැබැයි කම්මස්සගතා සම්මා දිට්ඨිය වශයෙන් කර්මයේ කර්මඵලයේ අදහන ඒ මූලික ලෞකික සම්මා දිට්ඨිය මට්ටමේදී අත්ති සුකට දුක්ඛටාණං කම්මාණං පලං විපාකෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් තියෙනවා හරි ඍජු උත්තරයක් තියෙනවා. ඒතර මෙලවක් තියෙනවා, පරලවක් තියෙනවා, මවෙක් ඉන්නවා, පියෙක් ඉන්නවා, ඊළඟට මේ නිවැරදි කුසල කර්මයන්ගේ විපාක තියෙනවා, වැරදි අකුසල කර්මයන්ගේ විපාක තියෙනවා. කියලා. එතකොට මේ කර්මයේ කර්මඵලයේ මත හොඳට පිහිටාගත්ත ගතියක් ඒ ලෞකික සම්මාදිට්ඨිය තුළ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුළ ස්ථිර වචනයක් තිබිලා තියෙනවා. ඒ වගේමයි ඇතැම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ නිහඬ වෙලක් තියෙනවා. උදාහරණයක් වශයෙන් හෝදිත සාගතෝ පරම්මරණ. මේ මරණයෙන් මත්තේ රහතන් වහන්සේ ඉන්නවද? ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. ඉතින් එතකොට මොකද මේ අහන ප්‍රශ්නේම තියෙන වැරද්දක්? එතන මේ ආත්ම දෘෂ්ටියක හිර වෙච්ච තැනත් එක්ක තමයි එහෙම ප්‍රශ්නයක් අහන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ එතෙන්දී උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද ආනෙක්කෙනා දරන්නේ තනිකර වැරදි මතයක් තුළ පිහිටාගෙනයි එයා මේ ප්‍රශ්නේ නගන්නේම. ඒ නිසා තපනීය ප්‍රශ්න බුදුරජාන් වහන්සේ බැහැර කරලා තියෙනවා. ඒකට උත්තර දෙන්න ගිහිල්ලා නැහැ. එතනින් අදහස් වෙන්නේ මේ අමරා වික්ෂේපයක් මේ කරන්න කියලා බුදුරජාන් වහන්සේ. එතෙන්දී නිවැරදි තැනකදී නිවැරදි ඍජු උත්තරයක් දීලා තියෙනවා. ඒ වගේමයි ශ්‍රාවකයා මුලා වෙන ශ්‍රාවකයාගේ කාලේ නාස්ති වෙන ශ්‍රාවකයාට කිසිම ප්‍රයෝජනයක් නැති අවස්ථාවන්වලදී බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දලක් තියෙනවා. ඊළඟට දැන් මේ වගේ දෘෂ්ටි හතරක් මේ අමරාවික්ෂේපය පදනම් කරගත්ත දෘෂ්ටි හතරක් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා විස්තර කළා දීලා මේවා තියෙන ආදීන මේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉමේ දිට්ඨිඨානා එවං ගහිතා එවං පරාමට්ටා එවං ගතිකා භවිස්සන්ති එවං අபிසම්පරායාති. ඉතින් මෙහෙම දෘෂ්ටි පරාමර්ශණය කරපු මේවා බැහැගත්ත මේවා මේවා හිර වෙච්ච තැනත්තන්ට මෙන්න මේ වගේ විපාක තියෙනවා. මෙන්න මේ බඳු දරුණු විපාක තියෙනවා කියලා ඒ විපාකත් උන්වහන්සේ තේරුම් අරගෙන තියෙනවා. එතකොට ඒ අය මෙන්න මේ බඳු මට්ටමකින් පරලොවදී මේවා විපාක වලට ලක් වෙනවා. මේ දෘෂ්ටි ගතිකයෙන් මෙන්න මේ බඳු හිරවීම වලට මේ බඳු අසරණ වීම වලට විපාක වලට ලක් වෙන සිද්ධ වෙනවා කියලා ඒ ඒ විපාක පක්ෂයත් බුදුරජාණන් වහන්සේ තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා ඒවෙන් ගැලවෙන ස්වභාවයත් උන්වහන්සේ තේරුම් අරගෙන ඒ උත්තරීතර වූ ගැලවීමකුත් උන්වහන්සේ තේරුම් අරගෙන තියෙනවා. හැබැයි ඒ ගැලවෙන මාර්ගයවත් උපාදාන කළා නැහැ. ගැලවෙන මාර්ගයවත් සම්මර්ෂණය කළා නැහැ. ඒ ගැලවීමේ අර පහුරක් විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පහුර විදිහට ඒක ගැලවෙන මාර්ගය පරිහරණය කරලා පාවිච්චි කරලා අන්තිමට පහුර අතහැරලා ඊතර වෙලා ඒගොල්ලට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ධර්මයේ පහුරකට උපමා කිරීම අතිශයින්ම වැදගත්. අපි මේ දේවල් තේරුම් අරගන්න ඕනේ, ක්‍රමයක් ඉගෙන ගන්න ඕනේ, ක්‍රමේ පාවිච්චි කරලා අපේ හිතත් දෘෂ්ටි වලින් මුදා ගන්න ඕනේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියකට එනකොට ඇත්තටම කිසිම දෙයක් උපාදාන කරන්න නැහැ. සියල්ල අතහැරෙමින් අතහැරෙමින් යන ගමනක් ක්‍රමානුකූලව ඉදිරියට යන ගමනක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්눔 කරන්නේ. අපි ඉදිරියේදී බලමු මේ සූත්‍රය අගට යනකොට මේ දෘෂ්ටි වලින් නිදහස් වීම ගැන තව ටිකක් විස්තර කරන්න. ඒතර මේ විදිහට තංච පජානනං න පරාමසති බුදුරජාන් වහන්සේ දැනගත්ත මේ මෙබඳු දෘෂ්ටි වලට එහා ගිය தත්වයවත් උන්වහන්සේ පරාමර්ශණය නොකර අපරාමසුදෝ චස්ස පච්චත්තං ඒව නිබ්බුත නිබ්බුති විදිතා. පරාමර්ශණය නොකිරීම නිසාම හිත නිවීමකට ලක් කරගන්න උනාසට හැකි වෙලා තියෙනවා. ඒවැය තියෙන ආදීනව තේරුම් අරගෙන ඒවැය තියෙන නිදහස ඒවැය නිදහස් වීම නිස්සරණයක් තේරුම් අරගෙන අනුපාදා විමුක්තෝ භික්ඛවේ සතහවතු කිසිවක් ලෝකේ උපාදාන නොකර නිදහස් වෙන්න නිදහස් තත්ත්වයක් හිතේ ගොඩනගා ගන්න ඇති කර ගන්න සමත් වෙලා තියෙනවා ඉමේ කෝතේ භික්ඛවේ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබෝධා සන්තාපනීතා අතක්කා වචරා නිපුණා පණ්ඩිත වේදනීය යත තහගතෝ සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති යේහි තථාගතස්ස යථාබුච්ඡං වන්නං සම්මා වදමානා වදෙය්‍යෝ ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙබඳු මහණෙනි ගැඹුරක් තියෙනවා මෙබඳු ගැඹුරක් තථාගතයන් වහන්සේ අවබෝධ කරගෙන තියෙනවා මේක සාමාන්‍යයෙන් අවබෝධ කරගන්න ඉතාම දුෂ්කරයි. දුරනුබෝධා. ඒ වගේමයි මේ අවබෝධය ශාන්තයි ප්‍රණීතයි. මේක හුදෙක් තර්කයට අහු වෙන්නේ අතක්කා වචරා. නිපුණා පඬිත වේදනීය. ඒතකොට ප්‍රඥාවන්තයින්ට ප්‍රඥාවෙන්ම මේක අවබෝධ කරගත යුතු වෙනවා. යේ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. ඉතින් එබඳු ගම්භීර වූ සාමාන්‍යයෙන් අවබෝධ කරගන්න අපහසු වූ ඒ తত্ত্বය බුදුරජාන් වහන්සේ අවබෝධ කරගෙන මේ ලෝකයටත් දේශනා කරනවා ඒ තථාගතස්ස යථාභූතං වන්නං සම්මා වදමානා වදෙය්‍යෝ. එතකොට ඒ අවබෝධය සම්බන්ධයෙන් යම්ස කෙනෙක් බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කරනවා නම් ඒක වටිනා ප්‍රශංසාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් තවත් දෘෂ්ටි දෙකක් ගැන කතා කරන්න. දැන් එතකොට අපි මේ වෙනකොට දෘෂ්ටීන් 16ක් අවසන් කරලා තිනවා. ඉතින් මේ ඔක්කොම පොදුවේ ගත්තොත් තාමත් මේ අතීතයේ මුල් කරගත්ත දෘෂ්ටි වශයෙන් තමයි මේකේ වෙනමම කොටසකට දාලා තියෙන්නේ. මුල් කොටසට දාලා තියෙන්නේ. තවත් දැන් මේ අවසාන වශයෙන් මේ අතීතය ඇසුරු කරන තවත් දෘෂ්ටි දෙකක් ඉදිරිපත් කරලා තිනවා. ඒක තමයි අදිච්ච සමුප්පන්න වාද කියලා කියන්නේ. අදිච්ච සමුප්පන්නේ සම්තිමික්කවේ ඒකේ සමන බ්‍රාහමන අදිච්ච සමුප්පන්තිකා අදිච්ච සමුප්පන්නිකා අදිච්ච සමුප්පන්නං අත්තානංච ලෝකංච පඤ්ඤාපෙන්ති ද්විහි වත්තුහි තවත් එක්කෙනෙක් ඉන්නවා එයා නැත්නම් මෙතන වාද දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා මේ ලෝකයේ තියෙන පටිච්චසමුප්පන්න ස්වභාවය ඒගොල්ලෝ පෙන්වන්නේ නැහැ ඒ වුණාට අදිච්ච සමුප්පන්න ස්වභාවයක් තමයි පෙන්වන්නේ අපි දන්නවා අපි අහලා තිනවා ඉදප්පච්චේතාවය. එහෙම නැත්නම් පටිසමුප්පන්න ස්වභාවය. නිසා හට ගන්නා ආකාරය. දැන් බුදුරජාන් වහන්සේ පටිසමුපාදයක් දේශනා කරනවා. නිසා හට ගැනීමක්. හේතුප්‍රත්‍යයන් නිසා තමයි යමක් පහළ වෙන්නේ. හේතුප්‍රත්‍යයන් නිසා තමයි යමක් හටගන්නේ. හේතුප්‍රත්‍යයන්ගෙන් තොරව කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒතර බුදුරජාන් වහන්සේ පෙන්නන හේතුඵල වාදයේ තුල එමත් නැත්නම් මේ පරිසම්පන්න ස්වභාවය තුල ඉදප්පච්චේතාවය තුල මතු කරන්නේ ඔන්න බඳු න්‍යායක් ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං uppajjati ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මෙය ඇති කලෙහි මෙය වෙයි මෙය පහළවීමත් සමග නැත්නම් මෙය හට ගැනීමත් සමග මෙය හටගනී මෙය නැති කලෙහි මෙය නොවේයි මෙය නිරුද්ධ වී යාමත් සමග මෙයත් නිරුද්ධ වෙයි ඉතින් එතකොට එකක් අනිකට අනිකකට සම්බන්ධයි අවිද්‍යාව ඇති කලෙහි තමයි සංස්කාර පහළ වෙන්නේ අවිද්‍යාව ඉපදීමත් එක්ක ඔන්න සංස්කාරات උපදිනවා. අවිද්‍යාව නැත්තම් සංස්කාර පහළ වෙන්න විදිහක් නැහැ. අවිද්‍යාව නිරුද්ධ වී යාමත් එක්ක සංස්කාරات නිරුද්ධ වී යනවා. ඒතර මේ අවිද්‍යාවයි සංස්කාරය අතර තියෙන මෙන්න මේ නිසා හට ගන්නා නියාමයක්. නියාමයක්. අවිද්‍යාව නිසා තමයි සංස්කාර හටගන්නේ. මෙන්න මේ න්‍යාය තමයි අතිශය වැදගත් වෙන්නේ. ඉදප්පච්චේතාව කියන මෙන්න මේ පරිසම්පාද න්‍යාය. දැන් එතකොට මේගොල්ලෝ කියන්නේ ඊට සාත්පසින්ම වෙනස් කතාවක් අදිච්ච සමුප්පන්න වාදයක්. මේ දේවල් ඉබේ හට ගන්නවා. ආයේ හේතු ප්‍රත්‍යයන්ගේ කතාවක් නැහැ. ඉබේ ෂණිකව පහළ වෙනවා. එහෙම தත්ත්වයක් තමයි මේගොල්ලෝ පෙන්වන්නේ. දැන් එතකොට මේක හට ගන්න එක ආකාරයක්. බුදුරජාන් වහන්සේ පෙන්නනවා යම්සි ලෝකයක් තියෙන මේ අසඤ්ඤ தත්ත්වය කියලා. මේක තුන් සමහරට අහලා ඇති රූපාවචර බ්‍රහ්ම ලෝකයක් වෙනවා අසඤ්ඤ සත්ත්ව කියලා. ඉතින් රූපාවචර බ්‍රහ්ම ලෝකයට යම්ස කෙනෙක්ට සමහරට මේ මේ ලෝකයේ මිනිස්සේ භාවනා කළා මේ සංඥාවන් හිතේ නිරුද්ධ කළා සමාධි බලයෙන් සංඥා ඇති වෙන එක වළක්වනවා. සමාධි බලයකින් නුවණකින් නෙමෙයි සමාධි බලයකින් සංඥා සියල්ල යටපත් කළා. ඒ සමාධියෙන් පිරෙහෙන්නේ නැතුව මෙයා කාලක්‍රියා කළොත් මෙන්න මේ අසඤ්ඤ සත්ත්ව කියන තැන උපදින්න පුළුවන් කියලා පෙන්වනවා. එතන නිකන් කය විතරයි තියෙන්නේ. එතන ඉපදිනාට පස්සේ මේ සංඥා හට ගැනීමක් නැහැ. ජීවත් වීමක් තියෙනවා හැබැයි සංඥා නැතුව. හැබැයි එයා එතනින් චුත වෙනවා. චුත වීමත් එක්ක නැවතත් සංඥා පහළ වෙනවා. සංඤී තත්වයකටපත් වෙනවා. අපිට මෙයා චුත වෙලා දැන් ඉපදුනේ මනුස්ස ලෝකේ. ඊට පස්සේ මේ මිනිස්සයා මේ ගිහිගෙන් නික්මිලා සමායට භාවනා කළා. අභිඥා උපදව ගන්නවා. එයාට හැබැයි මේ කලින් භවය අහුවෙන්නේ ඒක කිසිම සංඥාවක් නැහැ. එයාට දැන් තේරෙන්නේ මේ මේ මොහොතේ විතරයි මේ භවයේ තමයි ෂණිකව මේ භවයෙන් තමයි සියල්ල පටන් ගත්තේ. මෙතන තමයි මම ඉබේ හටගත්තේ. මොකද යාට අර කලින් භවය අහුවෙන්නෙත් නෑ ඊට ඊටත් කලින් භවයක් අහුවෙන්නෙත් නෑ. එයාගේ තියෙන පුබ්බේ නිවාසානුසතිය එකාතකින් සීමා සහිතයි. ඒ ඒ ප්‍රතිසන්දී ස්වභාවය යාට වැටහෙන්නේ කොහොමද? කලින් නොතිබී තමයි දැන් මේ හටගත්තා හටගත්තේ. අපිට මොකක්වත් හේතුවක් නැහැ. ඉබේ හටගත්තා. ඒතර මේ වගේ තමයි එහෙනම් ලෝකයේද ආත්මයේද කිසිම කාරණයක් නැතුව ඉබේ තමයි පහළ වුනේ. දැන් මේ ලෝකේ දැන් මම ඉපදිලා ඉන්නවා හැබැයි මේ ලෝකෙත් මේ වගේ තමයි ඉබේ පහළලා තියෙන්නේ. මමත් මේ ආත්ම භාවයත් ඉබේ පහළලා තියෙන්නේ. මේවට මොකක්වත් හේතුප්‍රත්‍ය කතාවක් නැහැ. ඉතින් ආ නිගමනය කරන ඔන්න ඔය විදිහට හේතුප්‍රත්‍ය පිළිගන්නේ නැති අදිච්ච සමුප්පන්න ස්වභාවය. මේක හුදු chance එකක්. හුදු කනා කනාවට පහළ වෙච්ච දෙයක් මේක. ඒ වගේ තමයි කියන්න වෙන්නේ. එතකොට මේ මෙබඳු වාදයක් එයා තේරුම් අරගෙන එයා පිළි අරගෙන අනිත් අයවත් ඒක සමාදන් කරනවා. අහංහි පුබ්බේ නාහෝසින්. සෝ අහම්හි ඒ තරහි අහුත් අහුත්වා සන්තත්තාය පරිණතෝති. මම කලින් හිටියේ නෑ හැබැයි දැන් මං ඉන්නවා. දැන් මං හටගත්තා. හේතුවක් නැතුව. එයාට මේ ලෝකයේ තියෙන අතහසභාවය තේරෙන්නේ නැහැ. හැබැයි එයා මේ සමාධියකින් මේම தත්වයක් අවබෝධ කරගෙන එහෙම ප්‍රත්‍යක් තුල බැහැගෙන පරාමර්ශණය කරගෙන ඒක තුල අනිත්‍යව සමාදන් කරවන මෙහෙම දෘෂ්ටියක් පහළ වෙන්න පුළුවන් ඊළඟට දෙවැනි එක්කෙනා තනිකර තර්කයේ මත තර්කයේ මත තමයි යා පදනම් වෙලා තියෙන්නේ ඒ තර්කයෙන් යා කියනවා මේවා මේ හේතුප්‍රත්‍යයන් නිසා හටගන්න දේවල් නෙමෙයි මේවා මේ ඔක්කොම ඉබේ හටගන්නේ මම කල්පනා කරලා බැලුවා මම තර්ක කරලා බැලුවා මෙන්න මේ සමීකරණයට දාලා බලුවා මේ සමීකරණය ඔප්පු කළා මම දැන් පෙන්නනවා මෙන්න මෙහෙම තමයි සිද්ධ වෙන්නේ මේවට මුකුත් හේතුපත්යන්ගේ බලපෑවන්නේ ඉබේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ කියලා යා තර්කයේ මත පදනම් වෙලා අදිච්ච සමුප්පන්න වාදයක් ඉදිරිපත් කරනවා මේ දෙවැනි ආකාරයයි මේ කිසිම කාරණාවකින් තොරව ලෝකයක් ආත්ම භාවයක් හට ගන්නා දෙවෙනි ආකාරයේ විදිහට මෙන්න මෙහෙමත් මහණේ දෘෂ්ටි හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි දෙක පෙන්ලා දෙනවා. එතකොට ඒ දෙකත් පෙන්ලා දීලා නැවතත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි ඉමේහි කෝතේ බික්කවේ සමන බ්‍රාහමනා පුබ්බන්ත කප්පිකා පුබ්බන්තානු දිට්ඨිනෝ මේ විදිහට මේ එක පැත්තකින් මේ සියල්ල එතකොට මේ අතීතයත් අතීත භවයකුත් පදනම් කරගෙන තමයි මේ දෘෂ්ටි ඔක්කොම 18ම හටගෙන තියෙන්නේ. අර කලින් දෙක ගැනත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ හැම එකක්ම තථාගතයන් වහන්සේ තේරුම් ගත්තා. ඒකේ තියෙන ආදීනම තේරුම් ගත්තා. ඒ නිසා මේක පරාමර්ශණය කෙරුවේ නැහැ. ඊට වඩා උත්තරීතර තත්වයක් තේරුම් අරගෙන ඒකවත් පරාමර්ශණය නොකර මෙලෝ වශයෙන් නෙවුනා සියලු උපාදාන වලින් හිත නිදහස් කරගත්තා. අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගතෝ. ඒ නිසා යම්ස කෙනෙක් බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරන්න වටිනවා නම් මෙන්න මෙබඳු ගැඹුරක් මුල් කරගෙන තමයි ප්‍රශංසා කරන්න වටින්නේ. ඉතින් මේ විදිහට මේ අතීත භව මුල් කරගත්ත දෘෂ්ටි 18ම අපිට කියලා දීලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමන බ්‍රාහමනා පුබ්බන්ත කප්පිකා පුබ්බන්තානෝ දිට්ඨිනෝ පුබ්බන්තං ආරබ්බ අනේක විහිතානි අදිබුත්ති පදානි අභිවදಂತಿ අට්ඨාරසහි වත්තුහි ආකාර 18කින් මේ විදිහට විවිධ විදිහට වචන හරඹ විද දෘෂ්ටි මිනිස්සයෝ ඉදිරිපත් කරනවා ඒ එකක්වත් බුදුරජාණන් වහන්සේ පරාමර්ශණය කරන්නේ හැබැයි මේ කට්ටිය ඒ අනිත් අය අනිකුත් තැනත්තන් මේ වෑන් කොහෙට හරි අහු වෙන්න පුළුවන්. මේ 18න් එකක අහු වෙන්න පුළුවන්. ඒතර ඒ වෑ ආදීනව බුදුරජාන් වහන්සේ දැනගෙන තියෙනවා, තේරුම් අරගෙන තියෙනවා. ඉන් එහා தත්වයකුත් ඒ දෘෂ්ටි පරාමර්ශයෙන් නොකිරීමේ උත්තරීතර தත්වයකුත් සාක්ෂාත් කරගෙන තියෙනවා. දැනගෙන තියෙනවා. හැබැයි ඒ ක්‍රමයේවත් පරාමර්ශනයක් නම් කරන්නේ අපරාමසතෝ චස්ස පච්චත්තං ඤේව නිබ්බුද්ධි විදිතා බුදුරජාන් වහන්සේට ඒ මේ බඳු දෘෂ්ටි වලින් ගැලවෙන මාර්ගයක් දැනගෙන උත්තරීතර තත්වයක් වටහාගෙන ඒ මාර්ගයවත් උපාදාන නොකර සියල්ලෙන් හිත නිදහස් කරගත්තා. මෙලොව වශයෙන් නිවනක් සාක්ෂාත් කරගත්තා. ඒතර මෙන්න මේ බඳු ගැඹුරක් මේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගෙන තියෙනවා. ඒකයිලා ගම්බීරා දුද්දසා දුරනුබෝධා සන්තා පනීතා අතක්කා වචරා නිපුණා පණ්ඩිත වේදනීය. ඒතර ඒ ගැඹුරු දහම එකපාරට අවබෝධ කරගන්න අමාරුයි. එකපාරට දකින්න අමාරුයි. ශාන්තයි ප්‍රණීතයි. තර්කයට විතරක් අහු වෙන්නේ නිපුණා පඬිත වේදනිය. බොහොම තියුණු නුවණකින් ප්‍රඥාවන්තයින්ට වැටහීමක් තමයි තියෙන්නේ. ඒතර ඒ தත්ත්වය සයන් අභිඤ්ඤා සච්චිකත්තා පවේදේති. තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමහා විසින්ම අවබෝධ කරගත්තා. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙන්නේ. දැන් මේ සම්මා සම්බුදුරජාන් වහන්සේ තමා විසින් අවබෝධ කරගත්ත දේ තමයි දැන් එතකොට මේ ත්‍රිපිටකයත් තුළ අන්තර්ගත වෙලා අපිත් මේ තේරෙන විදිහට මේ කතා කරන්නේ. නමුත් තථාගතයන් වහන්සේක තමා විසින්මයි මේ අවබෝධ කරගත්තේ. එතනයි බුදුරජාන් වහන්සේගේ වටිනකම, ශ්‍රේෂ්ඨත්වය, ගම්භීරත්වය, දහමේ ගම්භීරත්වය හොඳට පැහැදිලි වෙන්නේ. ඒ නිසා යම්ස කෙනෙක් බුදුරජාන් වහන්සේට හුදෙක් සීල මාත්‍රයෙන් ප්‍රශංසා කරනවා නම් ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. සත්තු මරන්නේ නැහැ කියලා ප්‍රශංසා කරනවා නම් හොරකම් කරන්නේ නැහැ කියලා ප්‍රශංසා කරනවා නම් කාමීත්‍යාචාරයේ යෙදෙන්නේ නැහැ කියලා ප්‍රශංසා කරනවා නම් ඒ වගේ අර සීලය සීල මාත්‍රයෙන් යම්ස කෙනෙක් බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරනවා නම් ඒක මහා ලොකු ප්‍රශංසාවක් නෙමෙයි. හැබැයි මෙන්න මේ බඳු කරුණු මේ අපි අදත් කතා කරපු මේ විවිධාකාර දෘෂ්ටිවල මිනිස්සු හිර වෙලා ඒවැ අනුනු සමාදන් කරවගෙන තමනුත් වෙනසිලා අනුන්වත් වනසන මේ தත්වයන් බුදුරජාණන් වහන්සේ ගැඹුරින් තේරුම් අරගෙන මේ දෘෂ්ටි උල උගුල්ලා දාපු හැටි සම්බන්ධයෙන් යම්ස කෙනෙක් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා නම් ඒකම තමයි වටිනා වූ ප්‍රශංසාව. ඒකම තමයි ගැඹුරු ප්‍රශංසාව. වශයෙන් මෙතෙන්දී මේ බ්‍රහ්මජාල සූත්‍රයේදී නැවත නැවතත් මතු කරන්නේ. ඉතින් මේ පිටුදුට මතක ඇති මේ මෙබඳු කතා ස්වරූපයක් ගන්න පදනම් වෙච්ච කාරණාව බුදුරජාන් වහන්සේත් ඒ භික්ෂු සංඝයා වහන්සේලාත් අජගහනුවර ඉඳන් නාලන්දා නුවරට යන ඒ දීර්ඝ මාර්ගයකට අවතීර්ණ වෙනවා. ඉතින් මේ මාර්ගයේ යන අතරේ තමයි තවත් දෙන්නේ උන්වහන්සේලාත් එක්ක ගමන් කරන්නේ. සුප්පිය කියන පරිබ්‍රාජකයාත් එයාගේ අතවැසියෙක් වෙන බ්‍රහ්මදත්ත කියන පරිබ්‍රාජකයාත්. සුප්පිය කියන පරිබ්‍රාජකයා දිගින් දිගටම දිගින් දිගටම බුදුරජාන් වහන්සේටත් සංඝ රත්නයටත් ධර්ම රත්නයටත් බැනවදිනවා. නින්දා කරනවා. හැබැයි යාගේ අතවැසියා ඒ නින්දා වලින් ත්‍රිවිධ රත්නය බේර ගන්න ඊට ප්‍රශංසාභිමුඛයෙන් කතා කරනවා. එතකොට මේ මිනිස්සයෝ එදත් ත්‍රිවිධ රත්නයට ප්‍රශංසා කරව පිරිසක් ඉඳලක් තේනවා. ඒ වගේම නින්දා කරව පිරිසක් ඉඳලක් තේනවා. ඉතින් මෙතෙන්දි සංඝයා වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දෙන අවවාදය තමයි මහන්නේ මේ නින්දා කරා කියලා තමා තුළ දේශයක් ඇති කරගන්න යන්න එපා. තමන්ගේ හිත කිලුට කරගන්න යන්න එපා. එතකොට මේගොල්ලෝ මේ කියන්නේ මොකද්ද කියලා තමාන්ට වටහා ගන්න බැරි වෙනවා හරියට. ඒතර කරණ තියෙන්නේ මොකද්ද මේ කියන දේ, ඒ කියන කාරණා තේරුම් අරගෙන මෙන්න මේවා නම් සාවද්ද කාරණා, මෙන්න මේවා නම් නිර්වද්ද කාරණා කියලා ඒ අවුල ලියා ගන්න එකයි තියෙන්නේ. ඒ වගේමයි ඇතම් කෙනෙක් ප්‍රශංසා කරද්දී එතෙන්දිත් මේ උඩඟු වෙන්න යන්න එපා. එතෙන්දිත් ඕන්ට වඩා සතුටු වෙන්න යන්න එපා. ඉල්පෙන්න යන්න එපා. එහෙම වුණොත් මේකේ සත්‍යසත්‍යතාවය තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අනුමත කරන ක්‍රමේ තමයි බුදුරජාන් වහන්සේ මෙතෙන්දිත් ඉන්න මධ්‍යස්තව අවබෝධයෙන් යුක්තව ඒ කරන ප්‍රශංසා සැබෑ ප්‍රශංසාවක්ද නැත්නම් අතිශයෝක්තියක්ද ඇත්ත වශයෙන්ම මේ කියන ප්‍රශංසාවට සුදුසුද ඒ කියන ಗುಣ තියනවද කියලා ඒ අනුව හොඳට හිතා බලලා ඒ අනුව උත්තරයක් දෙන්න. ඉතින් ඒ නිසා ඒ ශ්‍රාවකයාගේ පැත්තෙන් ශ්‍රාවකයාගේ යහපත සලසලා තමයි යහපත වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ධර්මයේ පෙන්වන්නේ මේ නිඳා කරන අවස්ථාවේදී හිත් පීඩා ඇති කරගන්නෙත් නැතිව ප්‍රශංසා කරන අවස්ථාවේදී හිතේ උද්දාමයක් ඇති කරගන්නෙත් නැතුව මධ්‍යස්ථව වාසය කරමින් ඇත්ත නැත්ත බේරාගෙන ඇත්ත නැත්ත හෙලි කරන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි බ්‍රහ්මජාල මුල් සූත්‍රය මුල් කරගෙන මේ පවත්වපු දේශනාව තුළින් අපේ හිතලත් ඇති වෙන්න පුළුවන් විවිධාකාර මති මතාන්තර විවිධ දෘෂ්ටි වලින් අපේ හිත නිදහස් කරගන්න ලෝකයෙන් එන විවිධාකාර මති මතාන්තර වලින් අපේ හිත නිදහස් කරගන්න අපි වෑයම් කරමු ඒ සඳහා මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාවනුත් සුදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා සුදු දිනාටම තෙරුවන් සරණයි